समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् शृणन्तु सग्मुक्दम् ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා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 ශීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාවේ තවත් උතුම් වූ ධර්ම දේශනාවක් සූත්‍රානුසාරයෙන් ශ්‍රවණය කිරීමට මේ පින්වත් හැම දෙනාම සූදානම් වෙලා ඉන්නේ අදත් අපි පින්වත්නි තාමත්ම වචන සූත්‍රයක් අරමුණු කරගෙනයි මේ දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ නම මාර තජ්ජනීය සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට පමණක්ම කළ හැකි භාග්‍යවතුන් වහන්සේට පමණක්ම කළ හැකි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය සිවණ පිරිසට පමණක්ම කළ හැකි මහත් වූ වීර ධීර ක්‍රියාවක් තමයි මාර තර්ජනීය මාරයාට තර්ජනය කිරීම මාරයාට තර්ජනය කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යවහාරයෙන් ගන්න විදිහට අපි කෙනෙක්ට පීඩාවක් කරන්න කෙනෙක්ට කෙනෙක්ව පෙළන්න ඒ වගේ කරන තර්ජනයක් නෙවෙයි. මහා මුගලන් මහරහතන් වහන්සේ සුන්සමාරගිරි නුවර වැඩ වාසය කරනවා මිගදායෙහි ඒ වැඩ වාසය කරනකොට මහා මුගලන් මහරහතන් වහන්සේ අභ්‍යවකාශයේ පින්වත්නි එලි මහනේ සක්මන් කරමින් වැඩ සිටිනවා. ඒ වෙලාවේ මාරයා අපේ මහා මුගලන් මහරහතන් වහන්සේගේ කුසට ඇතුල් වෙනවා. අනේ අවස්ථාවේදී කළ තර්ජනය තමයි මේ සූත්‍රයේ අපට විස්තර කරලා තියෙන්නේ. අපි කලින් සඳහන් කළා තර්ජනයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි සිහිපත් කරනවා කියලා. මෙතෙන්දී මායයාට අනුකම්පාව පිණිස මායයාට මේ කරන පාපය ගැන පහදා දීමට ඒ පාපයෙන් තුළින් මායාගේ ජීවිතයට වෙන හානිය මේ දහම තුලින් විග්‍රහ කරනවා. ඒක තමයි මාර තජ්ජනීය කියලා කියන්නේ. මුගලන් මහරහතන් වහන්සේ බලනවා තමන් වහන්සේ දවල්ට තමන් වහන්සේ කලින් දින මොනවද වැළඳුවේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේට කුස බරක් වගේ කුසේ යම්කිසි දෙයක් නොදෙරවපු ආහාරයක් තියෙනවා වගේ කුසේ බරක් උන්වහන්සේට දැනුණා. අන්න ඒ වෙලාවේ තමයි උන්වහන්සේ කල්පනා කළේ මම ඊයේ මොනවද වැරදුවේ? අද මොනවද වැරදුවේ? කල්පනා කරලා බලනකොට එහෙම බර ආහාරක් නොදිරවන ආහාරයක් එහෙම නැත්නම් පමණ වඩා ආහාර ගැනීමක් ඒ මොකවත් වෙලා නැහැ. අන්න ඒ වෙලාවේ තමයි උන්වහන්සේ උන්වහන්සේගේ ඒ ඥාණයෙන් බලන්නේ මේ මොකක්ද කුස තුල සිද්ධ වෙලා තියෙන්නේ කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ කුටියට වැඩම කළලා විමසනවා විමසනකොට පින්වත්නි හසු වෙනවා මාරයා උන්වහන්සේගේ ශරීරය ඇතුළට රිංගලා ඉන්නවා කියලා. කුස ඇතුළට. දැන් බලන්න මේ දිව්‍ය පුත්‍ර මාර්යාගේ වැඩ පිළිවෙල මේ දිවිපුත්‍ර මාරයා කරේ නිතරම බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කිරීම කරදර කිරීම ඒ පිරිසට හැම වෙලාවෙම හිලා කරදර කරා දැන් සරියුත් මහරහතන් වහන්සේ ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බොහෝ ශ්‍රාවකයන්ට නොඑක් විදිහෙන් කරදර කරා. ඉන්වත් බුදුරජාණන් වහන්සේ පස්සෙන් පැන්නවා. අවුරුදු ගණන් පැන්නවා. බෝධිසත්ව සම්භාර පුරුණ කාලේ ඉඳන්ම අඩුපාඩුවක් හොයමින් පැන්නවා. කොහින්ද මට රිංගලා මේ මාර්ගය වහන්න පුළුවන් කියලා හෙව්වා. බුදු වුණාට පස්සෙත් හරියට කරදර කරා පිරිනවම් පාන්න කියලා. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විනීත, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රත ධර්මානුධර්මයන්ගෙන් යුක්ත පරවාදයන් ඛණ්ඩණය කරන ධර්මයෙන් ඛණ්ඩණය කරන සුවන පිරිසක් මගේ ශාසනය බිහි වෙන්න තෙක් මම පිරුණම් පාන්නේ කියලා. මාර්යා කිව්වේ පින්වත්නි දැන් ඉතින් අපේක්ෂා වුණ දේ ලැබුණනේ. බුදු වුණානේ. දැන් ඉතින් ඔබ වහන්සේ පින්වම් පාලයේ නිවන් සුවේ විඳින්න. තවත් ජීවත් වෙන්න එපා කියලා බලන්න. මාර්යා මොන වගේ කෙනෙක්ද කියලා. ඊළඟට අවස්ථාවක් ඉද සැනින්ම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මොකාක් හරි කරදරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දවසක් සිංහ සෙයියාවෙන් කුටියට වැඩම කළා පොඩි විවේකයක් ගන්නවා. ඒ වෙලාවේ මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා කම්මැලි කමට නිදිද? එහෙම අහනවා. බලන්න මොන තරම්නම් බුදුරජාණන් වහන්සේට වද දුන්නාද කියලා? ශ්‍රාවකයන්ට කොච්චර වද දුන්නාද? ධර්මයේ වඩන ඒ පිරිස වලට කොච්චර වද දුන්නාද? ඒ වගේ චරිතයක් තමයි මේ දෙවී පුත්‍ර මාර්යා කියලා කියන්නේ. වෙලාවට කළා තියෙන දේවල් දිහා බැලුවාම හිනහත් යනවා පින්වත්. ඉතින් ඒ තරම්ම පුදුමාකාර විදිහේ කරදර මේ ශාසනයේ ශ්‍රාවකයන්ට කළා තියෙනවා. ඒ වගේම ඊටාම අඥාන ක්‍රියාවන් නිතරම සිද්ධ කරා. ඉතින් මේ කාරණාවදිත් පැහැදිලි වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ කුස කුස තුලට රිංගල මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේට අපහසුතාවයක් ඇති කරන්නේ. බලන්න මේ රහතන් වහන්සේ නමකටවත් මේ මාර දෙවි පුත්‍රය එඳදුන් නැති හැටි. මේ වෙලාවේ අපේ මහා මුගලන් මහරහතන් වහන්සේ මාරය බව දැනගෙන උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා මාරය ඔබ මගේ කුස ඇතුලේ වෙන් කළ ඉන්න බව මම දන්නවා. මගේ කුස තුළ ඉන්න බව මම දැනගත්තා. එනිසා වහාම එළියට එන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරලා බුදුරජාණන් වහන්සේට හිරිහැර පීඩා කරලා දීර්ඝ රාත්‍රියක් චිර රාත්‍රාඥය ඒ කියන්නේ දීර්ඝ රාත්‍රිය කියන්නේ පින්වත්නි බොහෝ කාලයක් රාත්‍රියේ ගොඩක් එකතු වුණොත් මේ බොහෝ කාලයක් බවටපත් වෙනවා බොහෝ කාලයක් නිරේ දුක් විඳින්න එපා අපායේ වැටෙන්න වැඩපිළිවෙල සකස් කර ගන්න එපා කියලා මහා මුගලන් මහරහතන් වහන්සේ මාරයට කිව්වා. දැන් මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේට කරදර කරන්න එපා කියනවා. එකක් තමයි දරුවන්ට හිරිහැර පීඩා කරනකොට දෙමාපියන්ට ඒ හිරිහැරේ ඍජුවම පීඩාවක් බවට පත් වෙනවා. දෙමව්පියන්ට හිරිහැර කරනකොට දරුවන්ට ඒ හිරිහැරේ ඍජුවම පීඩාවක් බවට පත් වෙනවා. ඒ වගේම ගුරුවරයෙක්ට හිරිහැර පීඩා කරනකොට ඒ හිරිහැර පීඩාව ඍජුවම ශිෂ්‍යයන්ට පීඩාවක් බවට පත් වෙනවා. ශිෂ්‍යයන්ට හිරිහැරයක් පීඩාවක් කරනකොට ඒක ඍජුවම ගුරුවරුන්ටත් බලපෑමක් පීඩාවක් බවට පත් වෙනවා. අනේ න්‍යායෙන් මේ මායයටත් කියන්නේ අපට කරදර කළා අපේ බුදුරජාණන් වහන්සේට කරදර කරන්න එපා. බුදුරජාණන් වහන්සේට කරදර කළා අපට කරදර කරන්න එපා. මේක ඔබේ අනාගත ජීවිතයට මහත් වූ දුක් රාශියක් එකතු වෙන මහා පාප කර්මයක් කියලා දේශනා කරනවා. ඊට පස්සේ මහා මුගලන් මහරහතන් වහන්සේ කියනවා මාර්යා මම දන්නවා ඔබ මගේ බඩ ඇතුලේ ඉන්නවා කියලා එළියට එන්න කිව්වා. දැන් මාර්යා මොකද කළේ? ඒ වෙලාවෙම හිතුවා මේ ශ්‍රමණයා මාව දැනගත්තනේ. මම දැනගෙන මෙහෙමත් කියනවා. තථාගතයන් වහන්සේ පෙළන් දෙපා, තථාගත ශ්‍රාවකයන් පෙළන් දෙපා, මම කුස තුල ඉන්නවා කියලා දන්නවා. බොහෝ කාලයක් දුක් විඳ නිරාගාමී වෙන අකුසල් කරන්න එපා, පීඩා කරන්න එපා කියලා මට මෙන්න මෙහෙම කියනවා කියලා මාරේ හිතනවා. හිතනවත් එක්ක මොකද කරන්නේ? මුගලන් මහරහතන් වහන්සේ හිතවිල්ලක් දකිනවා. බලන්න මොනතරම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල හිටපු ඒ පියවරු වගේ ඒ උත්තමයන් වහන්සේලාට හැකියාවක් විශාරදත්තත් තිබ්බද කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මාරය ඔබ දැන් මෙහෙම හිතුව නේද? මම ඒකත් දැක්කා කියලා. ඊට පස්සේ මාරය මොකද කරන්නේ? කුටියෙන් එළියේ තියෙන ద్వාරයේ ගෙන් ඉන්නවා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබ ඉන්නේ අතන. දැන් කුසින් කුසින් ඉවත් වෙලා ගිහිල්ලා මේ විහාරයට එන මේ කුටියට එන ద్వාරය තමයි ඔබ ඉන්නේ. මම ඒකත් දැක්කා. ඒ නිසා තථාගත ශ්‍රාවකයන්ට කරදර කරන්න එපා. තථාගතයන් වහන්සේට කරදර කරන්න එපා. සංසාරයේ දුක් විඳින අකුසල් ජීවිතයෙන් කෙරෙන්න ඉඩ තියන්න එපා. ඔබට ඕක බොහෝ රාත්‍රිවල දුක් විඳින්න බොහෝ කාලයක් වේදනාව විඳින්න හේතුවක් බවට පත් වෙයි අන්න ඒ වෙලාවේ මාරයාට තවත් මේ කරන ක්‍රියාවන් වල ලැජ්ජාව ඇති කරන්නට ඒ වගේම මාරයාව මේ වරදින් නිදහස් කිරීමටත් අකුසලයේ කියා දීමටත් මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අතීත කතාවක් දේශනා කරනවා. ඒ වෙලාවේ මාරයාට උන්වහන්සේ ලැජ්ජ හිතෙන්වත් එක්ක ඒ අතීත කතාව දේශනා කරන්නේ. ඒ මොකක් සඳහාද? අතීතේ මාත් ඔය වගේම වසවර්ති මාරයෙක් කියලා හිටියා. ඒ කාලේ මගේ නම දුසි. මම දුසි මාර. එතකොට ඒ කාලේ මට නංගි කෙනෙක් හිටියා නැගණියක්. සහෝදරියක්. ඇයගේ නම කාලී. අන්නේ කාලී කියන නැගණියගේ පුතා තමයි නුගේ කාලේ. දැන් එහෙම කියනකොට පින්වත් ලැජ්ජාවක් වුණත් ඇති වෙනවනේ. ඒ කියන්නේ දැන් ඔහොම දේවල් කරාට ඉස්සර මම මාරය වෙලා ඉන්න කාලේ නුඹ මගේ නංගිගේ පුතා දැන් අපිට උනත් යම් කිසි විදියකින් බලන්න කල්පනා කළා ඒ වගේ අර නෑදෑ ස්වභාවය මම දන්න කෙනෙක් නේ කවුරු හරි කෙනෙක් මොනවා හරි කියාගෙන එනකොට ආ මම මෙයා ගැන දන්නවනේ එදා මෙහෙමනේ හිටියේ එහෙම කියනකොට ඒ කෙනාට ලැජ්ජාවක් වුණත් ඇති වෙන්න පුළුවන් නේ ඉතින් බැරි දෙයක් බොරුවක් කියනකොට එහෙම නැත්නම් අයහපත් දෙයක් කරනකොට ඒ කෙනාගේ ඇත්ත පිළිබඳව ඒ කෙනා අපේ පිටපු විදිය ගැන කියනකොට ලැජ්ජාවක් ඇති වෙනවනේ. හිතලම මහා මුගලන් මහරහතන් වහන්සේ මේ මායයට ලැජ්ජාව ඇති කළා මේ වර්ධවල් වල භයානකත්වය තේරුම් කර දීමට ඕනි නිසා දේශනා කරා එහෙම. ඊට පස්සේ දේශනා කරනවා මම ඒ කාලේ දුසී මාරව ඉන්නකොට මං අකුසල් සිද්ධ කරා. ඒ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ තමයි වැඩ සිටියේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට ප්‍රධාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. ඒ දෙනම එක්කෙනෙක් විදුර අනිත් මහරහතන් වහන්සේ සංජීව. දැන් විදුර කියන මහරහතන් වහන්සේ තමයි දකුණත් සව්. සංජීව කියන මහරහතන් වහන්සේ තමයි වමත් සව්. විදුර මහරහතන් වහන්සේ අනිත් වූ අයට අන්‍ය භික්ෂූන්ට අසාධාරණ නිසා කියන උන්වහන්සේ සමග සමකරන්න බැරි හින්දා විදුර කියන නම උන්වහන්සේට ප්‍රසිද්ධ වුණා. දැන් සංජීව කියන රහතන් වහන්සේ ඒ නමින් ප්‍රසිද්ධ වුණේ උන්වහන්සේ දවසක් නිරෝධඵල සමාපත්තියෙන් වැඩ වාසය කරනව අරණ්‍යගතව රුක්ෂ මූලගතව නිරෝධඵල සමාපත්තියට පත් වුණාම පින්වත්නි කාය චිත්ත වචී සංස්කාරයන් සංසිඳෙනවා කාය වශයෙන් ගත්තාම ආස්වාස ප්‍රස්වාස නවතිනවා. චිත්ත විදියට ගත්තාම ඒ වේදනා සංඥා මේව සංසිඳෙනවා. ඒ වගේම වචී සංස්කාර විදිහට ගත්තාම විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. කොටින්ම කිව්වොත් එහෙම වුණාම හුස්ම ගැනීමක් ඒ වගේම ඒ වගේ සාමාන්‍ය ප්‍රකෘති සත්‍යයක් තුළ වෙන කිසිම දෙයක් ඒ තුළ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම හිතෙන්නේ පෙන්වම් පාල කියලා. දැන් මිනිස්සු මොකද කරන්නේ ඉතින්? ගව පාලනය කරන අය, එහෙම නැත්නම් හේන් ගොවිතැන් කරන අය මේකයි මේ මේ කැලේ මේ උන්වහන්සේ වැඩ ඉන්න ස්ථානය ආශ්‍රය කරගෙන තමයි එහෙට මෙහෙට යන්නේ. එකම විදියට ඉන්නකොට ඒ අය බැලුවම උන්වහන්සේ එකම විදිහට මේ ගහක් මුල ඉන්නවා. මේනම් පණ පිටින් ඉදීමක් නෙවෙයි උන්වහන්සේ පිරුණම් පාර කියලා හිතලා මොකද කළේ? දර ආදිය ගෙනහල්ලා සෑයක් බඳලා උන්වහන්සේගේ දේහය තැන්පත් කළා මේ අය රාත්‍රියේ ගිනි තීර ගියා. නිරෝධ බල සමාපත්තියෙන් ඉන්නකොට පින්වත්නි අඩුම තරමේ රෝම කෝපයකටවත් හානියක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. උන්වහන් ඒ වගේම උන්වහන්සේ අසුනසුරු කරන්නේ චීවරයටවත් හානියක් වෙන්නේ නැහැ. මිනිස්සුකින් ගිනි තියලා ගියා ගිනි ගන්නවද නැද්ද කියලා ගණන් ගත්තෙත් නෑ ඒගොල්ලෝ ගියා. පහුවෙන්ද උන්වහන්සේ නිරෝධඵල සමාපත්තියෙන් නැගිටිනකොට නැගිටලා උන්වහන්සේ ගිනිතිරන මිනිස්සුගේ ඉතින් ඒ දැලියාදිය පිසගෙන උන්වහන්සේ නැවත ගමට පෙන්න පාට වදිනවා. වඩිනකොට මේ මිනිස්සු පුදුම වුණා. අපි ඊයේ ගෙන කියපු දේහය ඊයේ මරණයට පත් වෙලා හිටපු ස්වාමින් වහන්සේ අද වෙන්න පාත් වෙනවා. අර නැවත ඉපදුනා කියන අර්ථයෙන් පුදුම වෙලා සංජීව කියන නාමය උන්වහන්සේට ආමන්ත්‍රණය කරා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මාරය මෙන්න මේ විදිහට සංජීව මහරහතන් වහන්සේට නම ඒ පිරිස් ලැබුවා. අන්න ඒ කාලේ මම දුසේ මාර වෙලා හිටියේ. මට ඕමනාව තිබ්බා බුද්ධ ශ්‍රාවකයන්ට හානියක් ඇති කරන්න. බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කරන්න. බුද්ධ ශ්‍රාවකයන්ට හිංසා පීඩා කරන්න. මට ඕමනාව තිබ්බා. අන්නේ ඕමනාව නිසා මම මුලින්ම කරේ උන්වහන්සේලාව ද්වේෂයෙන් උන්වහන්සේලාගේ අඩුපාඩුවක් දකින්නට අඩුපාඩුවක් හොයාගන්නට ඒ තුලින් මාර්ගයේ වසාලන්නට උමනාවක් තිබ්බා. අනේ උමනාව මත මම මොකද කළේ? උන්වහන්සේලාට ගෞරවයෙන් සත්කාරයෙන් සලකන ඒ ගම්වල ඉන්න මිනිස්සු දෙන දාණය නවත්තන විදිහට මම වැඩපිළිවෙලක් සකස් කළා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ දුසේ මායя කල්පනා කළා. දැන් මෙයා මේ කුසලයේ අකුසලයේ පිළිබඳව නොදන්න කෙනෙකුත් නෙවෙයි. එයා දන්නවා මම මේ මිනිස්සුන්ගේ ශරීරවලට වැහිලා මම හිංසා පීඩා කරන්න ගියොත්, අක්‍රෝෂ කරන්න ගියොත් මහා සංග්‍රහණයට ඉතින් මට අකුසල් වෙනවා. ඒ අයට අකුසලයක් වෙන්නේ නැහැ. එයයි ලවා මේ දේ කරන්න ඕනේ කියලා දුසේ මායя මොකද කළේ? නොඑක් විප්‍රකාර දර්ශන පෙන්නවා. විප්‍රකාර දර්ශන පෙන්නවා. මොනවද විප්‍රකාර දර්ශන? දැන් විප්‍රකාර දර්ශන භික්ෂුන් වහන්සේලාගේ රූපේ මවාගෙන තමයි ඒ දේ කළේ. දැන් මිනිස්සු නිතර ගැවසෙන ස්ථානවල භික්ෂුන් වහන්සේලා සින්දු කිය කියා ඉන්නවා. මෙන්න මේ දර්ශන පෙන්වනවා. මේ වික්ෂුන් වහන්සේලා කරන එකක් නෙවෙයි. මායාගේ නැවීම මත වෙන දෙයක්. බලන්න අපි අදටත් කොච්චර පරිස්සම් වෙන්න ඕනේද කියලා. අද අපි දකින බොහෝ දේවල් එක්ක අපි ගැටි ගැටි මහා සංග්‍රහණයට චෝදනා කරමින් ඔක්කොම එකයි කියලා අපි චෝදනා කරන්න බොහෝ දෙනා පෙළඹෙනවා. ඒක තාමත්ම බලපත්‍ර ප්‍රකාශයක්. ඒකෙන් ආරෝපවාදයටත් හසු වෙනවා. සංසාරේ මහා දුක් විඳින්න වෙනවා. මායාගේ දැකීම් වෙන්නට පුළුවන්. අපි පින්වත් හරි ප්‍රවේශම් වෙන්න ඕන කියන්නේ ඒකයි. අනුන්ට කවදාකවත් දොසක් කියන්න යන්න එපා. ජේෂසාග්‍ර සිටින් නොදැන කරුණු කතා කරන්න එපා. දුක පමණින් පිළිගන්න එපා. දැන් මායя තමයි අර ඔක්කොම කරන්නේ. භික්ෂුන් වහන්සේලා සින්දු කියන විදිහට මවා පානවා මිනිස්සු ජනසෙන තැන්වල. දැන් මිනිස්සු හිතන්නේ භික්ෂුන් වහන්සේලා සින්දු කියනවා කියලා. නටන භික්ෂු රූපයන් මවනවා. මිනිස්සු ඉන්න තැන්වල භික්ෂුන් වහන්සේ නටනවා. මිනිස්සු දකින්නේ භික්ෂුන් නටනවා කියලා. මේ මායාවේ මවාපෑම. ඒ වගේම සමාජ ශාලාවන් වල අවන්හල් වල ස්ත්‍රීන් සමග වාසය කරන භික්ෂූන් මවාපාන. ඒ වගේ දේවල් කරන. ඊළඟට දැල් අල් අරගෙන මාළු වල්නන්න යන විදිහට භික්ෂූන් පෙන්නනවා. දැල් අරගෙන මාළු වලන භික්ෂූන් මවාපෑවා. මාළුවන් මරන්ද ඒ මිරිකන භික්ෂූන් පෙන්නවා. ඒ වගේම නොයෙක් හෝටුවල අතු කැබිලි වල ලාටු ගල් වල ඒ ලාටු වලින් ලිහිණියන් අලල භික්ෂුන් පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. නොයේ දුස්චරිත කරන භික්ෂුන්ගේ රූප මවලා ඉන් මිනිස්සුන්ට පේන විදිහට සැලසුවා. දැන් කැලේට මිනිස් යනකොට ආරණ්‍යයේ භික්ෂුන් වහන්සේලා ඒ විදිහට ඉන්නවා කියලා පෙන්වන්න ආරන්නේ අර වගේ වැඩි කරන භික්ෂූන් මවල පෙන්වනවා. එතකොට පිරිස් ඉන්න තැන ආරාමයට මිනිස්සු යන එනකොට මිනිස්සුන්ට ආරාමයේ භික්ෂුන් වහන්සේලා වැඩි කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා පෙන්වන්න ඕන මිනිසුන්ට අපහැදීමක් ඇති කරන්න ඕන හින්දා මොකද කරේ ආරාමයේ වැඩි කරන භික්ෂුන්ගේ රූපමවලා වැඩි කරන විදියට දැක්වුවා ගමනේදී බිමිනේදී මේ හැම තැනේදීම ඒ වගේ විප්‍රකාර දර්ශන දැක්ුවා. මිනිස්සු මේවට රැවටුණා. මිනිස්සු මේවා බලලා මිනිස්සු මේවා දැකලා දැන් මිනිස්සු දන්නේ නැහැ මේක මායාවේ ක්‍රියාවක් කියලා. මිනිස්සු දේශය ඇති කරගත්තා. එතෙන්දී මහා සංඝරත්නයේ දෝෂාරෝපණය කරේ මුණ්ඩක සමනා කියලා මුඩු මහණුන් කියලා බැන්නා. මුඩු කියලා කියන්නේ හිස භෝගයාව කියන එකනේ. මුඩු මහණුන් කියලා බැන්නා. ඉබ්බා කියලා ගෘහපතියෝ කියලා බැන්නා. ඒ වගේම කින්නා කල්බුවෝ කියලා බැන්නා. ඒ වගේම බන්දුපාදා ඒ කියන්නේ බඹුගේ පාදයෙන් උපන් ඇත්තෝ කියලා බැන්නා. ඒ වගේම ජායනෝ සමෙජ්ජා ඒ කියන්නේ අපේ ධානය ඇත්තෝ අපේ ධානය ඇත්තවුන් අපි භාවනා කරන අය කියලා තැන් තැන් වල කියව කියව යනවා ඔය කිව්වට අපි දන්නවනේ කරන දේවල් කරන දේවල් මේ දැසටම පේන්න තියෙන්නේ එහෙම කියලා බයිනවා දැන් පින්වතුන් හිතන්න දැන් භික්ෂුන් වහන්සේලා සමාජයේ අර විදිහට අපේ හැසිරීම රටාව දැක්කොත් දැන් අරණ්‍යයට යන මිනිස්සුන්ට එහෙම විප්‍රකාරයක් දකින්න අවස්ථාවක් හම්බුණා. එතකොට ඒ මිනිස්සුන්ගේ ගෙදරට වික්ෂුන් වහන්සේ නමක් පින්දපාත වැඩියෝ. චිත්ත රූපයක් ලැබෙන්න පුළුවන් නේද? මේ ආමදුරුව දැන් බින්දපාතේ මෙහෙම එනවා. නමුත් ආරණ්‍ය කරන්නේ මේ ටිකයි කියලා අර දැක්ක වෙන දෙයක් නිසා අර භික්ෂුන් වහන්සේට චෝදනා කරන්න පුළුවන්. එහෙම කරනවා ඉන්නවනේ. නැත්තේ නෑනේ. එන්නේ වගේ දෙයක් තමයි මෙතන උනේ. දැන් සමහර වික්ෂුන් වහන්සේලා මේක දන්නේත් නෑ. දැන් ආරන්නේ වික්ෂුන්ට නොපෙන්වා මිනිස්සුන්ට පෙන්වා එහෙම විප්‍රකාර දර්ශනය පෙන්වන්න මායයට පුළුවන්කමකුත් තියෙනවා. දැන් මායя මේ කරන දේ තුළින් සිල්වත් ගුණවත් වික්ෂුන් වහන්සේලා පින්ඩ පාත වයින්නකොට මිනිස්සු මොකද කරන්නේ? බනිනවා. මුඩු මහනෝ බ්‍රහ්මයාගේ කකුලෙන් උපන් මහණු භාවනා කරනවා ධ්‍යාන වඩනවා කියලා කියනවා ඒ ඔක්කොම බොරු එහෙම කියලා දන්නා මිනිස්සු දස් භික්ෂුව දැක්කොත් මිනිස්සුන්ට කේන්ති ඇති වෙනවා දැක්ක ගමන් මිනිස්සු මොකද කරන්නේ අර දකින දේවල් වමාර වමාර කියවනවා චෝදනා කරනවා නින්දා කරනවා අපහාස කරනවා ඒ කියන්නේ මොකක්ද වුනේ? මිනිස්සුන්ට හානියක් වුණා. මිනිස්සු මොකද කළේ? අන්න බණිනකොට ඒ වගේ ආරෝපවාද වෙනකොට මරණයෙන් පස්සේ නිරයට යනවා අපායට යනවා. දැන් මායාවේ අරමුණ මිනිස්සු අපායට යාවේම නෙවෙයි. දෙක්ෂුන්ගේ මහා සංඝ රත්නයේ මේ ගමන් මාර්ගය නතර කිරීම. ඒක තමයි මාර්ගය මායя ගෝමනාව. මොකක්ද? දෙවියන් වහන්සේලාගේ හිතේ දේශය ඇති කරලා උන්වහන්සේලාගේ ඉඩසක් ඇති කිරීම. එහෙම වුණොත් මායයට ඉඩක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වෙලා දෙවියන් වහන්සේලාට විස්තරේ කියනවා. මහණෙනි මේ මායя මෙන්න මේ වගේ වැඩක් කරනවා. මිනිස්සුන්ට අපි එපා කරනවා. ඔබලාගේ ඒ ඔබලා කරන විදිහට විප්‍රකාර දර්ශන මිනිස්සුන්ට මවාපානවා. භික්ෂු රූපමවමී. ඔබලා මේ කාලය තුලදී දස දිශාවට මෛත්‍රිය වඩමින් උපේක්ෂාව ඇති කර ගනිමින් ඒ හැම තැනදීම කරුණාව දයාව ඇති කරගෙන මෛත්‍රී සිත ඇති කරගෙන උපේක්ෂා සිත ඇති කරගෙන හැම තැනදීම ක්‍රියා කරන්න කියලා අවවාදන ශාසනා දෙනවා භාග්‍යතුන් වහන්සේ. පින්වත්නි අන්න එහෙම අපේ බුදුරජාණන් අපේ කකුසඳ බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා දුන්නට පස්සේ භික්ෂුන් වහන්සේලාත් මොකද කරන්නේ? ගමනක් වඩිනකොට පින්ඩපාතේ වඩිනකොට අර මිනිස්සු බලිනකොට කරුණාව ඇති කරගෙන දයාව ඇති කරගෙන ඒ හේතුව දන්නවනේ. මේකයි හේතුව කියන්නේ. අනුකම්පාව ඇති කරගෙන මිනිස්සු කෙරෙහි උන්වහන්සේලා පින්නපාතේ වඩිනවා. දැන් මාර්යා බැලුවා දෙච්චුන් වහන්සේලාට ද්වේෂය ඇති කරවලා මොකක් හරි ඉඩසක් අරගෙන එතනින් ප්‍රයෝජනයක් ගන්න නෑ ඒක හරි ගියේ නෑ. ඒ දේ හරි ගියේ නෑ. ඊළඟට මාර්යා බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ. එහෙමනම් මොකද කරන්න ඕනේ? එහෙමනම් දෙවියන් වහන්සේලාට ප්‍රත්‍යලාභ ලැබෙන විදිහට අවස්ථාව සලසලා ප්‍රත්‍යලාභ ලැබීම තුළින් සිහිය මුසපත් භාවයටපත් කරලා ඒට විජු කරලා එතනින් මොකක් හරි අඩුවක් හොයාගන්න ඕනේ. දැන් බලන්න අපේ ජීවිතයක් විනාශ වෙන්න මායයට හිඩසක් ලබා ගන්න තියෙන අවස්ථා දෙකක්. ප්‍රබල අවස්ථා දෙකක් මේ සූත්‍රයෙන් අපිට ප්‍රකට කරගන්න පුළුවන්. මායයාට හිඩසක් ඇති වෙන්නේ මොකක් නිසාද? එකක් තමයි ද්වේෂය නිසා, තරහව නිසා, ක්‍රෝධය නිසා. මායයාට ඒකෙන් ලොකු අවස්ථාවක් ලැබෙනවා. දැන් ද්වේෂය නිසා අපි කියමු කෙනෙක් එකපාරටම කේන්තියක් ගිහිල්ලා කාට හරි පහරක් දෙනවා. ද්වේෂය ඇති වුනහම මවපියා වුණත් මරන්න පෙළඹෙන්න පුළුවන්. ආරෝපවාද එක වචනයක් ඇතන පින්වත්. ඒකෙන් මේ ජීවිතේ තමන්ගේ ධර්ම මාර්ගය වැහෙන්න පුළුවන්. අනන්තර පාප කර්මයක් එක ෂණයකින් කෙරෙන්න පුළුවන්. දැන් බලන්න. අනේ වගේ වෙලාවක හේතු ටික සකස් කරගන්න බලන් ඉන්නවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර අයගේ ජීවිතවල සිදු වෙලා තියෙන ඒ අතපසවීම් පුදුම සහගතයි. එයාට හිතා ගන්න බෑ කොහොමද මේ වෙලාවට මෙහෙම මෙහෙම වුනේ කියලා. බලන්න වැරද්දට හිඩසට හේතු සකස් වෙන විදිය කියන්න බෑ. මායාවේ බලපෑමක්ද කියලා. හැම එකක් මෙහෙම වෙනවා කියන එක නෙවෙයි. නමුත් මෙතෙන්දී අපි සඳහන් කරන්නට ඕනේ අපේ අර්ථ ගන්න ගන්නට ඕනේ හැම තැනදීම අපි ප්‍රවේශම් විය යුතුයි කියන කාරණාව. දැන් මායාට හිඩසක් ලැබෙනවා මොකක් කළොත්ද? දේශය ඇති වුණොත්. දේශයෙන් මායයට හිදසක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට දැන් මායя මොකද කරන්නේ? දෙවෙනි ක්‍රමවේදයට යනවා බිච්චෝන්. මේ தත්ත්ව වලින් මුසපත් කරලා එතනින් හිදසක් හොයාගන්නවා. අනේම කළා මොකද කරන්නේ? දැන් විප්‍රකාර දර්ශන වෙනුවට ප්‍රසන්න දර්ශන පෙන්නවා. අහසේ ගමන් කරන සාමණේරවරු, අහසින් දම් මල් නෙලන සාමණේරවරු, භාවනා කරන භික්ෂුන් වහන්සේලා ධර්මයේ සාකච්ඡා කරන භික්ෂුන් වහන්සේලා අහසින් ගමන් කරන භික්ෂුන් වහන්සේලා සංවර ගමන් ඇති භික්ෂුන් වහන්සේලා ප්‍රසන්න ගමන් ඇති භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයක් දක්වනවා වෘක්ෂ මූලයක් දක්වනවා ශූන්‍යාගාරවලක් දක්වනවා පිරිස ගැළසෙන තැන්වලත් දක්වනවා. ඒ පිරිසට පේන්න තමයි මේ දේවල් කරන්නේ. දැන් එහෙම වුණකම මිනිස්සු මොකද කරන්නේ? ඕනම දෙයක් පින්වත්නි මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා. ඊටාම ඉක්මනින් අමතක වෙනවා. හොඳක් හොඳක් එහෙමයි නරකත් එහෙමයි. කලාතුරකින් තමයි බොහෝ දෙනෙක්ට පාඩමක් විදිහට බොහෝ දේවල් මතක තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට දැන් මොකද වුනේ අර වගේ දර්ශන දකිනකොට අර කොහොම අමතක වෙලා දැන් මොකද කරන්නේ? සත්‍ය පහසුකම් ලබා දෙනවා. කාන්තාවන් පුරුෂයන් කරුසත්කාර කරමින් මිහිරි වදන් භාවිතා කරමින් ප්‍රණීත භෝජන දෙමින් ඉඳින්න හිටින්න ස්ථාන ලබා දෙමින් සියලු පෙරකර ආදිය සුලභව ලබා දීම තුළින් බොහෝ ලාභ සත්කාර දැන් භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. දැන් මේක කාගේ වැරද්ද? දැන් මායාගේ උපක්‍රමයකින් ලැබෙන දෙයක්. මායාගේ අරමුණ මොකද්ද? භික්ෂුන් වහන්සේලා පංචකාමයෙන් මුසපත් කිරීම. භාග්‍යතුන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාමතලා මහලෙනි දැන් මාරය මෙන්න මේ වගේ වැඩක් කරන්නේ. ඒ නිසා ඔබලා මොකද්ද කරන්න ඕනේ? ඔබලා අසුබ සංඥාව අසුභානුස්සතිය වඩන්න. අසුභානුස්සතිය වඩන්න අසුබ භාවනාව කරන්න. අසුබ භාවනාව කරනකොට ඉදිරියට එන ඒ ප්‍රසන්න වෙන්නේ පිරිස් පිළිබඳ අපිට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥාව. ආහාරයේ පිළිකුල දැන් ප්‍රණීත ආහාර ලැබෙනවනේ. ප්‍රණීත ආහාර ඇති වෙනකොට ඒ ආහාරයට මුසපත් වෙන්න පුළුවන්. ආහාරයට ඇලීම ඇති කරගෙන ඉන්න පුළුවන්. ප්‍රණීත ආහාර වලට ඇලෙන්නේ නැතුව අන ආහාරයේ පටික්කුල සංඥාව පිළිකුල. ආහාරයේ පිළිකුල කිව්වහම පින්වත්නි අපි ආහාරය අතට අරගෙන අනනකොටම පිළිකුලක් ඇති වෙනවා. ප්‍රසන්න භාවය නැති වෙලා දුර්වර්ණ භාවයට පත් වෙනවා. ඒක මුඛයට ආවහම කෙලසම සතු ආදියත් එක්ක මිශ්‍ර වෙලා ඊ타මාත්ම අප්‍රසන්න දුගඳ වූ ස්වභාවයකට පත් වෙනවා. ඒක දියරයක් විදිහට මේ ආමාශය තුලින් ගමන් කරාම ඊළඟට ඒක කහපෑතේ ස්වභාවයකට පත් වෙලා පිටස් සමග එකතු වෙලා ඊ타මාත්ම ඒ සාරේ උරාගෙන ඒ ඇතුලේ මේ කුස ඇතුලේ ආහාරය ඊ타ත්ම අප්‍රසන්න ස්වභාවයකට පත් වෙනවා. එතකොට දිරු ආහාර, නොපැසූ ආහාර මේ ආහාරයේ විවිධ අවස්ථාවන් වලට කුසතුලදී පත් වෙනවා. එතකොට මේ ආහාරය භාවිතාවට ගන්න පටන් ගත්ත මොහොතේම ඉඳන් ප්‍රකට වෙන්නේම ඒ ආහාරයේ ඇති පිළිකුල් භාවය. ඒ වගේම මොහොතින් මොහොත මොහොතින් මොහොත ඇතුල් වෙන්න ඇතුල් වෙන්න මේක ශරීරගත වෙන්න ගත වෙන්න මොකද වෙන්නේ? ආහාරයේ පිළිකුලෙන් පිළිකුලට පිළිකුලෙන් පිළිකුලටමයිපත් වෙන්නේ. ඒ තියෙන පිළිකුල තවට මොහොතේ ඊට වඩා පිළිකුල සහගත වෙන ඒ පිළිකුල ස්වභාවය ඊටත් වඩා පිළිකුල සහගත වෙනවා. ඒ පිළිකුල ස්වභාවය ඊටත් වඩා පිළිකුල ස්වභාවයකටපත් වෙනවා. මේ ආහාරයටපත් වෙන ඉරණම. එතකොට අන්නේ ආහාරයේ අවසානයේදී මල බවටපත් වෙලා ඉතාමත් දුකට ස්වභාවයකටපත් වෙනවා. අනේ මේ ආහාරයේ තෙවෙන ඇත් ආහාරයේ යථාර්ථය ආහාරයේ ඇති පිළිකුල ගැන මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදන් ශාසනා කරනවා. ඒත් එක්කම මහණෙනි නිබ්බිදානුපස්සනාව වර්ධනය කරන්න. කියන්නේ නොඇලීම, කලකිරීම, සංඥා සංකාරයන් කෙරෙහි ඇති කලකිරීම වැඩෙන විදියට නිබ්බදානුපස්සනාව වඩන්න. අනිත්‍යානුපස්සනාව වඩන්න. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන් වල ඇතිවෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න. අනිත්‍ය දකින්න කියලා දේශනා කරනවා. දැන් දෙචුන් වහන්සේලා මොකද කරන්නේ? ආන්න ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම උන්වහන්සේලා අර මිනිස්සු සත්කාර කරනකොට, දරුකාර කරනකොට තමන් වහන්සේලාට ප්‍රත්‍ය පාසුකම් ලැබෙනකොට වහන්සේලා මුසපත් වෙන්නේ නැතුව ප්‍රත්‍යවේක්ෂාවෙන් බලදරන. වහන්සේලා අනිත්‍ය පිළිබඳව විමසනවා. නිබ්බිදා විපස්සනා වර්ධනය කරනවා. හැම තැනදීම වහන්සේලාගේ සිහිය නුවණ පවත්වාගෙන වාසය කරනවා. අන්න ඒ වෙලාවේදී වහන්සේලා තමන් වහන්සේලාගේ හිත රැකගෙන පැවිද්දේ බඹසරේ හැසිරෙනවා. දැන් මාරයට මොකද වුනේ? දැන් මාරය එක පැත්තකින් බැලුවා කේන්ති යටි කරලා විචුන් වහන්සේලාගෙන් හිරසක් ඇති කරගන්න. දැන් තවත් පැත්තකින් බැලුවා ඒක හරියන්නේ නැති හින්දා ප්‍රතිපහසුකම් දීලා ඒ පැත්තට අදලා ගන්නවා කියලා. නමුත් මේ දෙකම හරියන්නේ නැහැ. එකක්වත් හරි ගියේ නැහැ. මාරයා හරි ගියේ මාරයාට එකක්වත් කරගන්න බැරි වුණා. පිටුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ඒ අවවාදයේ පිටා කටයුතු කරහින්ද. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මාරය එදා මම දුසේ මාරය වෙලා ඉන්නකොට ඔන්න ඔය වගේ වැඩ ටිකක් කරා. මම හැබැයි එතනින් නැවතුනේත් නැහැ. දැන් කරන්නම දෙයක් නැති හින්දා මම කරේ මහා කුසලයක් සිද්ධ කරගත්ත මොකක්ද දැන් කකුසඳ බුදුරජාණන් වහන්සේ සමග පින්ඩපාතේ වඩිනවා විදුර කියන මහරහතන් වහන්සේ විදුර මහරහතන් වහන්සේ වඩිනකොට මම එතන හිටපු දරුවෙක්ගේ ළමයෙකුගේ ඇඟට වැහිලා ගලක් අරගෙන ඒ විදුර මහරහතන් වහන්සේගේ හිසට ගහනවා. ඒ ගල වැදිලා උන්වහන්සේගේ හිස තුවාල වෙනවා. මම මේ අකුසලේ කරා. ඒ වෙලාවේම කාකුසඳ බුදුරජාණන් වහන්සේ නාගාව ලෝකනේ මාගේ දිහා බලලා මේ මායя පව් කිරීමේ සීමාවක් නැහැ. ඕනවට වඩා වැඩි කියලා දේශනා කළා. එන්වත් මේ නාගාව ලෝකයෙන් තමයි භාගතුන් වහන්සේලා බලන්නේ. දැන් අපි නම් අපිට බෙල්ල හරවලා බලන්න පුළුවන් අපි මොනවා හරි શબ્දයක් කොහේ හරි ඇහෙනවා නම් මොකක් හරි දෙයක් බලනවා නම් අපිට බෙල්ල හරවලා බලන්න පුළුවන්. අපි එහෙම බලනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා අපි වගේ වටපිට බලන්නේ නැහැ, බෙල්ල හරවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? නාගයෙක් දැන් පින්වතුන් දන්නවා ඇති. දැන් නාගයෙක් ගත්තොත් මුළු ඇඟම හරවනවනේ. ඇටෙක් ගත්තත් එහෙමනේ. ඇතා ඔළුව විතරක් කරවලා ඇහක් විතරක් බෙල්ල විතරක් කරවලා බලන්නේ නැහැ ඇතා බලනවා නම් මුළු ඇඟම හරවලා තමයි බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් මේ ක්‍රියාව දැක්කට පස්සේ නැවත උන්වහන්සේ මේ ශරීරයේම හරලා හරවලා බලලා ඒ දුසී මායයට කියනවා මායයා පව් කිරීමේ සීමාවක් නැහැ ඕනවට වඩා වැඩි කියලා. ආන්නේ වෙලාවේ මායය මම දුසී මාය වෙලා හිටියේ ඒ වෙලාවේ මගේ ඒ මාර ඒ දිව්‍ය භාවය ඒ දිව්‍ය ශරීරය අතුරුදහන් වෙලා මම ගින් අවීචේ පැටල මහා දුක් විඳ කියලා. ඒ වෙලාවේ මේ මාර්යා ගිහිල්ලා අවීචේ පදෙනවා. අනේ අවීචේ පදුනාට පස්සේ මහා දුක් විඳිනවා. කටු වලින් අලිනවා. කටු 10000 ප්‍රමාණයක් වෙනවා. එක එක කටුවකින් එක එක දුක් උපද්දවනවා. එක කටුවක් අයිනකොට ඇනිනකොට එක දුකක් වේදනාවක් ඇති වෙනවා. වෙන කටුවක් ඇනිනකොට තව වේදනාවක් ඇති වෙනවා. මේ වගේ මේ හුල් වලින් නොඑක් නොඑක් වේදනා ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි සිය ලක්ෂ කෝටි ලක්ෂ ප්‍රමාණයක් මම නොඑක් නොඑක් අවේච මානරකයන් වල වැටෙමි මහා දුක් විඳා ආන්නේ දුක පුදුමාකාර විදිහට ජීවිතේ එදා මම වින්දා මොකක් කළද බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට පිරිහැර කරලා ඒ විදුර මහරහතන් වහන්සේට කරදර කරලා. ඒ වගේ මහත් දුක් ඇති තැනකට වැටුනේ ඔබ වගේ මමත් එදා මාරේක් වෙලා ඉඳගෙන මම මේ කරපු අකුසලේ නිසා කියලා මහා මුගලන් මහරහතන් වහන්සේ මාරයාට කරුණ පහදලා දීලා ඒ අකුසලයන් වල ඇති භයානකත්වය දේශනා කරනවා. ඒත් එක්කම උන්වහන්සේ පහදලා දෙනවා මිදුර විදුර මහා ශ්‍රාවකයන් වහන්සේ ඒ වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට පීඩා කිරීම නිසා මම මෙන්න මේ වගේ දුකකට ඊටාම දුක්ඛිත වූ අපායකට වැටුණා. හුල් 100ක් තියෙනවා ඒ අපායේ. ඒ හුල්ලෙන් එක එක දුක් උපද්දවනවා. ඒවයි ඒ නිසා බුද්ධ ශ්‍රාවක වෙන මහණුන් හට කිසිසේත්ම කිසිම ආකාරයකින් කරදර කරන්න එපා. ඒක හේතුවක් වෙනවා නිරේට යන්න. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ මාරයාට කියනවා මහා මොහොත මැද කල්පස්ථායේ විමානයක් තියෙනවා. ඒ විමානයේ වෛඩූර්ය වර්ණ ඇති යහන් වල දෙලිෂණ ගිනි කඳෙමින් ඊටාම ලස්සන ප්‍රභාෂර නොඑක් වර්ණ ඇති බොහෝ දෙවගණෝ සිටිනවා බුද්ධ ශ්‍රාවක වෙන යම් මහණෙක් ඒ විමාන වල ඉන්න ඒ දෙවියන් පිළිබඳවත් ඒ විමාන පිළිබඳවත් දන්න යම් මහණෙක් ඉන්නවද ඒ මහණුන්ට ගතා පිරිහැරි කරලා නිරා දුකටපත් වෙන්න දෙපා කියන. ඒ කියන්නේ මේ සාරි මේ මුගලන් මහරහතන් වහන්සේ ගැන. කලින් දුසේ මාරට සිද්ධ වුණේ අපාය දුක පෙන්නලා මෙතෙන් පටන් මුගලන් මහරහතන් වහන්සේගේ ගුණය ප්‍රකාශ කරමින් එනම් මේ වගේ කෙනෙක්ට නේද ඔබ කරදර කරන්නේ මේ වගේ කෙනෙක්ට කරදර කළා නිරා දුක් විඳින්න දෙපා කියනවා. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන් මහණෙක් පෙළ පවක් දක්නේ වේද පවිත එවන් මහාන ගතා නිරාදුකට යන් දෙපා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් යම් කෙසේ දෙයක් පිළිබඳව දන්නවා නම් ඒ දන්න කුසලය කුසලයේ දන්න ඒ මහණුන් රට මහණුන්ට හිංසා පීඩා කළ නිරාදුකට වැටෙන්න දෙපා කියනවා ඒ වගේ මේ රිද්දි බලයෙන් වහන ලද යම් මහණෙක් පාදාං පාදයෙන් ඇඟිලි තුඩු වලින් වෛජන්ත ප්‍රාසාදය සලනය කරාද ඒ කියන්නේ සාරිපුත් අපේ මුගලන් මහරහතන් වහන්සේ මාපට ඇඟිල්ලෙන් වෛජන්ත ප්‍රාසාදය සැලෙව්වා ඒ වගේම මෙගාරමාතු ප්‍රාසාදය සැලෙව්වා ආන්නේ වගේ උතුමන් වහන්සේ නමක් ගටා මාරය निराගාමි දුකටපත් වෙන්න එපා කියනවා. ඒ වගේම යම්බඳු මහණෙක් විජයත් ප්‍රසාදයේදී ඇවැත්නේ තෘෂ්ණාශය විමුක්ති දන්නේදයි සක්‍රියා අහනකොට ඒ සක්‍රියාට උත්තර දුන්න යම් මහාන කෙනෙක් ඉන්නවා නම් අන්නේ මහානකට ඔබ පෞරස් කරගන්න එපා කියනවා. ඒ වගේ බුද්ධ ශ්‍රාවකයන් මහාන කෙනෙක් ඒ වගේ මහා තේජාන්විතව ඒ වගේ මහා උසෝ ගුණයන්ගෙන් යුතුව ඉන්නවා නම් ඒ වගේ මහණෙක් දෙහිරියාර කරලා සතර අපාගාමී වෙන්න එපා කියන. නිරයට වැටෙන්න එපා කියන. ඒ වගේම යම් මහණෙක් සුධර්මා නම් බ්‍රහ්ම සභාවට ගිහිල්ලා ඒ බ්‍රහ්මයන් ඉදිරියේදී නොයේ ක්‍රීඩ ප්‍රතිහාරයන් පාලා ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් ගෞරවයක් ඇති කර දීලා කටයුතු කරා නම් ඒ වගේ මහානක් හිරියර කරලා පීඩා කළා අපාගාමී වෙන අකුසල් කරන්න එපා කියලා නිරයට වැටෙන දේවල් කරන්න එපා කියලා මේ මාරයාට අපේ මුගලන් මහරහතන් වහන්සේ අවවාද අනුශාසනා ලබා දෙනවා. ඒ වගේම යම් මහණෙක් මහා මේරු පර්වතයාගේ කෝටය ධාන විමෝක්ෂ අභිඥා වලින් ස්පර්ශ කළාද ධම්මදේවහා පූර්ව විදේයන්ගේ දිවයින්ද ගෘහ පරිග්‍රාහයෙන් භූමි ආදී මෙන්න මේ මිනිස්ය කෙනෙක් වෙත්නම් මෙන්න මේ දිවයින් උතුරුකුරු අපරගෝයාන මේ දිවයින්ද ජාල විමෝක්ෂාදීන් ස්පර්ශ කළේද උතුරුකුරු දිවයින ඒ වගේම මහා මේරු පර්වතය අපරගෝයානය මෙන්න මේ දිවයින් ස්පර්ශ කළ යමෙක් ඉන්නද ඒ කියන්නේ මේ හැම දෙයක්ම අපේ මුගලන් මහරහතන් වහන්සේ ස්පර්ශ කළා තියෙනවා අන්න ඒ වගේ මහණෙක් හිරියර පීඩා කළා නිරේත යන්න අකුසල් කරන්න එපා කියලා දේශනා කරනවා. ඉතින් මේ ආදී වශයෙන් පින්වත්නි නොඑක් ආකාරයෙන් මේ මායයාට අවවාද අනුශාසනා කරලා අපේ මහා මුගලන් මහරහතන් වහන්සේ මායයාට තර්ජනය කරනවා ඔබ මේ වගේ අකුසල් කරලා මේ වගේ වැරදි කරලා මේ වගේ නරක දේවල් කරලා අපායට වැටෙන්න කටයුතු කරන්න එපා. නිරයට වැටෙන්න එපා කියලා අවවාද අනුශාසනා කරනවා. ඉතින් මූල පණ්ණාසකේ තියෙන මේ මාර තජ්ජනී සූත්‍රය මූල පණ්ණාසක සූත්‍රවල තියෙන 50 සූත්‍රය කියන්නේ මූල පණ්ණාසකේ මේ සූත්‍ර දේශනාවත් සමග අවසන් වෙනවා. ඉතින් මේ අවසාන සූත්‍රය තමයි මාර තජ්ජනීය සූත්‍රය. ඉතින් මේ මාරයාටත් පින්වත්නි තර්ජනය කරන්න පුළුවන් හිතක් අපිට ලැබෙන්නේ හිතක් අපට ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත්. ඉතින් අපේ හිත හදාගත්තොත් අපිට මායාව වඳ කරන්න පුළුවන්. මායාගේ විශයෙන් අපට බැහැර වෙන්න පුළුවන්. අපිට පුදුමාකාර විදිහේ අභිමානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ මායාටත් තර්ජනය කර හැකි තත්යකටපත් වෙන්න නම් අපි මේ ධර්මයන් අපේ හිතෙන් විමසලා පරිවිතර්ක කරමින් සංකල්පනාවන් ඇති කරගනිමින් මේ ධර්ම මාර්ගයේ අපි ගමන් කළ යුතු වෙනවා. ඉතින් අපි මේ මාර තර්ජිනී සූත්‍රයෙන් ඊටාම වටින කරුණ රාශියක් අපි එලි කරගන්නට යෙදුණා. ඉතින් මහා මුගලන් මහරහතන් වහන්සේගේ තේජසක් මාර්යාගේ ක්‍රියාකලාපය මාර්යා අපේ බලන අපිට හොයලා දෙන අපෙන් ගන්න බලාපොරොත්තු වෙන හිඩැස් මොනවාද කියලාත් අපිට යම්කිසි විදිහ අවබෝධයක් ඇති වුණා. ඒ වගේම ධර්ම කරුණු පිළිබඳවත් අපිට අවබෝධයක් ඇති වුණා. අකුසලයේ සහ කුසලයේ ඇති විපාක වාර පිළිබඳවත් අපිට මේන් අවබෝධයක් ඇති වුණා. ඒ නිසා අපි මේක උත්තේජනයක් බවට පත් කරගෙන අපි අපේ ජීවිතය මාර බැම්මෙන් නිදහස් කරගමු. අපි හැම දිනාටම මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීම සඳහා උපකාරක ධර්මයක් වේවා අප හැමතෙම උතුම් නිවන් පිණසම උතුම් කුසලාන් සංසයක් පවතේවා අප හැමත සුඛ සාන්තියක් නැති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් මේ උතුම් දේශනාව අවසන් කරනවා හැම දිනාටම දරුවන් සරණයි ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා